ලංකාවේ තරුණ තරුණියන්ට වෘත්ති අධ්‍යාපනය ගැන බොහෝ දුරට තිබෙන දැනුම දුර්වලයි. මේකට හේතුව තමයි විෂය මූලික අධ්‍යාපනය තුල වෘත්ති අධ්‍යාපනය ගැන දැනුමක් ප්‍රමාණවත් ලැබෙන්නේ නැහැ. පාසලෙන් එළියට එන දරුවෙකුට වෘත්ති අධ්‍යාපනය ගැන ලොකු අත්දැකීම් නැහැ. ඒ පාසලෙන් ලබාගත් දැනුම තුල වෘත්තියක යෙදෙන ස්වභාවය වෘත්තිමය පරිසරය අඳුනගන්න ඒ පාසල් දැනුම මදි. ඒ නිසා තමන් යෙදෙන්න සුදුසු වෘත්තිය තෝරගන්න ඒ වගේම යායුතු ක්ෂේත්‍රය තෝරගන්න ඒ වගේම වෘතියක් පිණිස කළ යුත්තේ මොකද්ද නොකළ යුත්තේ මොකද්ද කියලා තෝරගන්න අද වෙනකොට වත්මන් නවක තරුණයන්ට නොහැකි වෙලා තියෙනවා. බොහෝ තරුණයන් මේ නාගරික තරුණයන් පවා Taman කළ යුතු පාඨමාලා Taman ඉගෙන ගත යුතු ක්ෂේත්‍ර පිළිබඳ ලොකු දැනුමක් නැහැ. සමහර නාගරික තරුණ අයට මේ ගමින් මම කියද්දි ඒ අය ඒකට යොමු වෙන්නේ. ඒ වගේම බොහෝ පළාත්වල මේ අත්දැකීම දරුණු විදිහට තියෙනවා. ඇතැම් ග්‍රාමීය පළාත්වල ඉගෙනගෙන ඉවර වෙලා ත්‍රිවිල් එකක් අතර ගන්න තමයි දන්නේ. නමුත් ලොකු ලොකු ක්ෂේත්‍රවල විශාල රැකියා බෑරතු තියෙනවා කියලා තේරුමක් නැහැ. ඒ නිසාම ඇතැම් සුදුස්සන් ඇතැම් දක්ෂයන් අර අදාළ වෘත්තියට යෙදෙන්නේ නැති නිසා රටේ දියුණුවත් පස්සට යනවා. ඒ අයගේ දියුණුවත් පස්සට යනවා. මේ වීමංසන ගුණය ජාතියෙම තුරන් වෙලා තියෙන්නේ. ඉතින් කොහෙද ධර්මයක් අවබෝධ කරන්නේ? වීමංසන ගුණය කියන්නේ ධර්මයේ තුල නිවන පිණිස හේතු වෙන විමුක්තිය පිණිස හේතු වෙන ප්‍රධානම දෙයක් යථා විමුක්තං චිත්තං පච්චවෙක්කති කියන්නේ. ඒ නිවන කරා යන සිත නුවණින් විමස විමස තමයි ගෙනියන්න තියෙන්නේ. එහෙම විමසුවේ නැත්තම් නිතර ඔහු කාමයන්ට යටවන ස්වභාවයෙන් යුක්තයි. ඒ විමසීම තුළ තමයි සිහිය උපදින්නේ. ඒ විමසීම තුළ තමයි නුවණ උපදින්නේ. ඒ විමසීම තුළ තමයි වීරිය උපදින්නේ. ඒ විමසීම ධර්මයේ තුලට අතිශය තියුණු විදිහට අවශ්‍යයි. ඒ විමසීමේ ගුණය මේ සමාජයෙන්ම අපි ඇති කරගන්න ඕනේ. එදිනෙදා කටයුතු කිරීම, අධ්‍යාපන කටයුතු කිරීම, වෘත්තියකට යොමු වීම, යොමු වෘත්තිය තුල මනාකොට කටයුතු කිරීම, gedara dora සාමාන්‍යයෙන් භාවිතා කරන දේවල් පිළිබඳව ඊළඟට නෑදෑයින් සමග හැසිරෙන ආකාරය, ඒ තැනදී හැසිරෙන ආකාරය, මේ ආකාරයෙන් තමන්ගේ සහ අනුන්ගේ ලෝකයන් පිළිබඳ ජීවිත පිළිබඳ මනා විමසීමකින් ගත කරොත් පරිසරය පිළිබඳ මනා විමසීමකින් ගත කළොත් අර විමසීමේ ගුණය ඇතුළ පිහිටනවා. සාමාන්‍ය කටයුතු තුළ වත් පිළිවෙත් කරද්දී විමසීමේ ගුණය පිහිටවා ගන්නට එයා පුරුදු වෙන්න ඕනේ. ඒ ගුණය තුල එයාට මේ හිත විමසන ස්වභාවය ඇති වෙනවා. හිත විමසන ස්වභාවය ඉස්මතු කරගන්න පුළුවන් වෙනවා. හිත විමසන ස්වභාවය නැති නිසා තමයි දිනපතා අපේ කෙලෙස් වලින් වැටගන්නේ. හිත විමසන ස්වභාවය ආව ගමන් කෙලෙස් නිරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ හැකියාව ලැබෙනවා. කෙලෙස් නිරුද්ධ කිරීමේ හැකියාවට මූලික සුදුසුකමක් ලැබෙනවා විමසීමේ ගුණය ඔස්සේ. ඒ සුදුසුකම තමයි සිහිය පිහිටවා ගැනීම, නුවණ පිහිටවා ගැනීම, වීරිය පිහිටවා ගැනීම. ඒ නිසා මේ විමසීමේ ගුණය ඇති කරගන්න ඔබත් උනන්දු වෙන්න ඕනේ. ඔබ කරන ක්ෂේත්‍රය පිළිබඳව, ඔබ කරන කටයුතු පිළිබඳව විශේෂයෙන් වචන යොදලා විමසන්න ඕනේ. විශේෂයෙන් හිතන්න පුරුදු වෙන්න ඕනේ. නමුත් මතකයේ ගැන උද්දාමයටපත් වෙලා මතකයේ ගැන විශ්වාසය තියලා පුරුද්ද ගැන විශ්වාසය තියලා හැකියාවන් ගැන විශ්වාසය තියලා කටයුතු කරොත් එහෙම තමන්ගේ සිතේ කුසල් අරමුණු පිළිබඳව අර සිහිය උපද්දවන්න බැරි වෙලා යනවා ප්‍රතිපදාවකට එන්න බැරි වෙලා යනවා කොටින්ම කිව්වොත් ආත්ම විශ්වාසය කියන එක මතකය මත පුරුද්ද මත හැකියාවන් මත තියන්න එපා ආත්ම විශ්වාසය කියන එක විමසීමේ ගුණය මත සිහිය මත නුවණ මත, වීරිය මත ගොඩනගා ගන්න ඔබ උනන්දු වෙන්න ඕනේ. වීරිය මත, සිහිය මත, නුවණ මත ආත්ම විශ්වාසය ගොඩනගා ගත්ත අය තමයි ලෝකේ ජය අරගෙන තියෙන්නේ හොඳට බලන්න. හේතු සහිතව උපදිනවා. සිහිය නුවණ වීරිය පිහිටිය කෙනාට හැකියාවත් ලැබෙනවා. මතකයත් දියුණු වෙනවා. ඔබ ධර්මයේ අනුගමනය කරන කෙනෙක් හැටියට පුරුදු මනාකොට කුසලයට නමලා හදාගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ජීවිතය තුළ ඊතා ප්‍රසන්න ආකාරයෙන් මේ ධර්ම මාර්ගයේ යන්න ජීවිතය තුළ මේ නුවණින් විමසීමේ ගුණය ඇති කරගන්න ඕනේ. ඒ විමසීමේ ගුණය එදිනෙදා කටයුතු තුළින් පුහුණු වුණොත් එහෙම එයාට හිත විමසන ගුණය පිහිටව ගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා එදිනෙදා වත්පිළිවෙත් කරනකොට ඒ වතක් පිළිබඳ මනාකොට නුවණින් විමසලා කටයුතු කරන්නට මේක සුදුසුද මේක නුසුදුසුද මේක කළොත් හොඳද මේක කළොත් හොඳ නැද්ද මේක කිරීමෙන් යහපත වෙනවාද මේක කිරීමෙන් අයහපත වෙනවාද මේ කටයුතු කිරීමෙන් සුවපත් භාවයටපත් වෙනවාද මේ කටයුතු කිරීමෙන් සුවපත් භාවයටපත් වෙන්නේ නැද්ද මේ ආකාරයෙන් තමා සමග සජීවීව කතාවකින් යුතුව තමන්ගේ කටයුතු වල විමසීමේ ගුණය පිහිටුවා ගන්නට ඔබටත් වාසනාව ලැබේවා